ධර්මානුශාසනාව ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද ධර්මකීර්ති ශ්‍රී පූජ්‍යපාද දිගන සුගතවංශ ස්වාමීන් වහන්සේ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේට මා ඊ타මත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා ධර්මානුශාසනාව පවත්වන හැටියට.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 පුනච පරං බික්ඛවේ බික්ඛු සේයථාපි පස්සෙය්‍ය ශරීරං සේවති කාය චඩ්ඩිතං ඒකාහ මතං වා දීහ මතං වා තීහ මතං වා උද්ධමාතකං විනීලකං විපුම්බක ජාතං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පි කෝකායෝ එවං ධම්මෝ එවං භාවි එවං අනතිතෝති සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි කායානුපස්සනා සතිපට්ඨානයේ යටතේ විග්‍රහ කර දෙන භාවනා කර්මස්ථානයන් අතර නවසීවතික භාවනා කර්මස්ථාන නමයෙහි පළමු වෙන්න තමයි මේ මාතෘකා කරගත්තේ ඒ පළමුවෙනි සීවතික භාවනා ප්‍රධාන කොටගත් කර්මස්ථාන 9 ඊ타ත්ම කෙටියෙන් කාල වේලාවට අනුව යෝගාවචර ජීවිතයක් භාවනා යෝගී ජීවිතයක් ගත කරන ගිහි පැවිදි කාටත් ප්‍රයෝජනවත් වන ආකාරයටයි අද මේ අපි අනුශාසනා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළමුවෙන් අපි බලමු මේ මාතෘකා කරගත්ත සූත්‍ර පාඨයෙහි අදහස පුනචපරම් භික්ඛවේ බික්ඛු සේයථාපි පස්සේය ශරීරං සීවති කාය චඩ්ඩිතං ඒ කියන්නේ නැවතත් මේ ශාසනයේ සසුන්ගත භික්ෂුන් වහන්සේ ඒ ඊ타මත්ම ගැඹුරුන් ගැඹුරින් යුක්තව අසුභ භාවනාව දියුණු කරන්න යන ගමනේදී සොහොනක් වෙත විසිකර තිබෙන මృత ශරීරයක් වෙත සිත යොමු කර ගන්නවා. ඒ මృత ශරීරය දකින්නේ ඒකාහ මතං වා මරණයටපත් වෙ එක් දවසක් ගෙවුණු මృత ශරීරයක් වෙන්න පුළුවන්. ද්වේහ මතං වා මරණයටපත් වෙලා දවස් දෙකක් ගෙවුණු මృత ශරීරයක් වෙන්න පුළුවන්. තීහ මතං වා ඒ වගේ මරණයටපත් වෙලා දින 3ක් ගෙවිච්ච මృత ශරීරයක් වෙන්න පුළුවන්. උද්දමාතකං ඒ මృత ශරීරයේ ඉදිමී ගිය ශරීරයක් වෙන්න පුළුවන්. විනීලකං අවපැහැවලා ගිය නිල් පැහැවලා ගිය ඒ ස්වභාවයෙන් තිබුණු වර්ණය වෙනස් වෙලා ගිය මృత ශරීරයක් වෙන්න පුළුවන්. විපුබ්බක ජාතං ඒ මృత ශරීරය නව දොරටුවකින් අසූචි එවැගේම පූව එහෙමත් නැත්නම් සරව මේ සියල්ලක් ගලන මෘත ශරීරයක් වෙන්න පුළුවන්. සෝ ඉමමේව කායං උපසංහරති. එවැනි කයක් දකින මේ යෝගාවචරයා ඒ කය දිහා බලාගෙන මෘත ශරීරය දිහා බලාගෙන අසුබයි අසුබයි කියා සිතමින් තමන්ගේද ශරීරය ඒහා සමානයි කියමින් තමන්ගේ කය වෙත හිත යොමු කරගන්නවා. එහෙමනම් කෙසේද හිත යොමු කරගන්නේ? ඒවං කායෝ මේ මගේ ශරීරයත් ඒවං ධම්මෝ මේ මృత ශරීරය වගේම යම් දවසකපත් වෙනවා. ඒවං භාවී මේ අසුභයට පිළිකොල්ට ගියා ආකාරයට භාවනාවසෙන් දැකිය යුතුයි කියන අවබෝධය ඇති වෙනවා. එවං අනතීතෝති මේ මృత ශරීරයට වෙලා තියෙන දේ වගේ තමයි මගේ මේ ශරීරයත් තවමත් මම මේක ඉක්මවා නොගිය කෙනෙක් කියමින් මේ යෝගාවචර දකිනවා. එහෙමනම් මෙතන ප්‍රකට කරන්නේ අසුභ භාවනාව. දැන් අපි දන්නවා අසුභ භාවනාව ගැන කතා කරන විට බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් තුළින් අපට දකින්න පුළුවන් අසුභ කර්මස්ථාන තුනක් ප්‍රධාන වශයෙන්. සවිඥානක අසුභය, අවිඥානක අසුභය, විදර්ශනා අසුභය. සවිඥානක අසුභය කියලා කියන්නේ ඉන්ද්‍රිය බද්ධ ශරීරයක් ගත්තොත් පණ තියෙන ශරීරයක් ආයුෂයත් උෂ්ණයත් විඥානයත් කියන මේවා පවතින යම් ශරීරයක් තියනවද ඒ ශරීරය තුල පිහිටි කෙස් ලොම්, නිය, දත්, සම්මස් ආදී කොට්ටාස 32 වර්ග කරමින් එක එක කොට්ටාසයන්හි පිහිටි ස්වභාවය දකිමින් වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, හැඩ වශයෙන් පිළිකුල් කරන ආකාරයක් තියෙනවා. එහෙමනම් මේ ශරීරයේ කොටස් එකින් එකට එකින් එකට පිළිකුල් වශයෙන් වඩන භාවනාවට අපි කියන්නේ දෙතිස් කුණප භාවනාව නැත්නම් පටික්කුල මානසිකාරය කියන. ඒ බව බුදුරජාන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදීම දේශනා කළා. ඒ වගේම ගිරිමානන්ද සූත්‍ර දේශනාවේදී අසුබ සංඥා වශයෙන් දේශනා කළා. එහෙමනම් අපට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ මේ සවිඥානික අසුබය අපි කෙසේනම් අසුභ භාවනා වශයෙන් වැඩි යුතුයද කියන වග. එහෙමනම් ඒ සවිඥානික අසුභය ආධ්‍යාත්මික සවිඥානික බාහිර සවිඥානික කියලා වෙන් කරගෙන ඒ භාවනා යෝගියා දියුණු කරගත යුතුයි. ආධ්‍යාත්මික කුණප කොටස් පමණක් පිළිකුල් වශයෙන් වඩන අවස්ථාවේදී පමණයි සිත ප්‍රථම ධ්‍යාන බවට පත්වන්නේ. බාහිර කුණප කොටාසයන් අරමුණු කරගෙන පිළිකුල් වශයෙන් වඩනවා නම් ඒ වෙලාවේදී සිත උපචාර සමාධිය දක්වා පමණයි දියුණුවන්නේ. එහෙමනම් මේ සවිඥානික අසුබය මීට පෙර අපි සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී ධර්ම දේශනාමක අවස්ථාවක දේශනා කරන්න යෙදුණා. එහෙමනම් අවිඥානික අසුබය කියලා කියන්නේ මృత ශරීරයක් අරමුණු කරගෙන අපි ඒක දස අසුබ භාවනා වශයෙන් පව ඉගෙන ගන්නවා. උද්දමාතක, විනීලක, විකුබ්බක ආදී වශයෙන් කොටස් වලට වෙන් කරලා වෙන් කරලා එය පිළිකුල් වශයෙන් වඩන ආකාරයක් තිබෙනවා. එතකොට එහෙමනම් අපි තේරුම් කරගත යුතුයි යම්කිසි කෙනෙක් මృత ශරීරයක් අරමුණු කරගෙන එය දස අසුබ වශයෙන් කොටස් වල වෙන් කරලා උද්දුමාතක වශයෙන් එවගේ විනීලක වශයෙන් විපුබ්බක වශයෙන් වෙන් කරමින් වෙන් කරමින් අසුබයි අසුබයි කියා මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කරන වෙලාවේදීද තමන්ගේ සිත ප්‍රථම ධානයේ දක්වාපත් වෙන්න පුළුවන්. හැබැයි සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී මේ නව සීවතික කියලා භාවනාවක් අනුදැනව දාරලා තිබෙන බුදුරජාණන් වහන්සේ. ඒකේ තේරුම විශේෂයෙන් මේ අවිඥානික අසුබය තුලින් ගැඹුරට ගැඹුරට සිත විදර්ශනාවට ගත යුත්තේ කෙසේද කියන වග පැහැදිලි කර දෙන්නටයි. ඒ නිසා අපි තේරුම් කරගත යුතුයි අවිඥානික අසුබයත් එක්ක බුදුරජාණන් වහන්සේ විදර්ශනා අසුබේ දේශනා කළා. සවිඥානික අසුබේ තුලත් විදර්ශනා අසුබේ කියවෙනවා අවිඥානික අසුබේ තුලත් විදර්ශනා අසුබේ කියවෙනවා. දැන් මේ විදර්ශනා අසුබේ කියන්නේ මොකක්ද? දැන් බලන්න යම්කිසි යෝගියෙක් යම්කිසි රූපයක් චක්සු ප්‍රසාදය වෙන්න පුළුවන් සෝත ප්‍රසාදයක් වෙන්න පුළුවන් එවගේම වර්ණ රූපයක් වෙන්න පුළුවන් ගන්ධ රූපයක් වෙන්න පුළුවන් යම්කිසි රූපයක් අරමුණු කරගෙන ඒ රූප රූප කියලා නුවණින් දකිනවා ඒ වගේ මේ රූපය ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඇතිව නැති වෙන ස්වභාවයෙන් යුක්තයි අනිත්‍යයි අනිත්‍යයෙන් මෙනෙහි කරනවා ඒ වගේම දුක්ඛ වශයෙන් මෙනෙහි කරනවා. අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. අවසානයේදී ඒ රූපය අසුභ වශයෙන් මෙනෙහි කරනවා. මෙතන අසුභ වශයෙන් මෙනෙහි කරනවා කියලා කියන්නේ විදර්ශනා අසුභය. අපට ඒ උදාහරණ අවස්ථාවක් පෙන්වන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ වදාරනවා සබ්බ සංඛාරේසු අනිච්චා සංඥා කියලා දේශනාවක්. ඉතින් මෙන්න මේ මාතෘකාව දැන් අද අපේ ලංකාවේ ත්‍රිපිටකයත් බුද්ධ ජයන්ති ත්‍රිපිටකයත් චට්ට සංගායන ත්‍රිපිටකයත් ගලපන විට ලොකු වෙනසක් තිබෙනවා. මොකද අපේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේදී සඳහන් වෙලා තිබෙන්නේ සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියන. එන සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥාව. එහෙමනම් මුලින් අනිත්‍ය සංඥාවක් ගිරිමානන්ද සූත්‍ර දේශනාවේ දේශනා කරලත් නැවතත් අනිච්ච සංඥාව දේශනා කිරීම ප්‍රශ්නාර්ථයක්. කොහොම නමුත් චට්ට සංගායනාවේදී සහ බුරුම ත්‍රිපිටකයේ තුලදී අපට දකින්න ලැබෙනවා මුලින් අනිච්ච සංඥාව දේශනා වූ නිසා ඒ ගිරිමානන්ද සූත්‍ර දේශනාවේදී සබ්බ සංඛාරේසු අනිච්චා සංඥා කියලා තම දේශනා වෙලා තිබෙන්නේ. එහෙමනම් සියලු සංස්කාරයන්හි අනිච්ඡා කියලා කියන්නේ මහ ප්‍රාණ ඡායන අකට යොදලා එතන අසුබ සංඥාවක්. එහෙමනම් මෙතන අසුබ කියන වචනයත් අසුබ සංඥා කියලා ගිරිමානන්ද සෝත්‍ර දේශනාවේ දේශනා වූ නිසා නැවත අසුබ කියන වචනේ භාවිතා නොකොට අනිච්ඡා කියන වචනේ සම්බන්ධ කරගත්තේ කිසිදු හේතුවක් නිසාද කියන එක අපි තේරුම් කරගත යුතුයි. එහෙමනම් මෙතනදී සබ්බ සංඛාරේසු කියන සියලු සංස්කාරයන්හි එහෙමනම් යම්කිසි යෝගාවචරයෙකුට මේවා ස්කන්ධ මේවා ආයතන මේවා ධාතු කියමින් නංගං යොදමින් යොදමින් සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්මස විදර්ශනා කිරීම තමයි සම්මසන ඥාණයෙන් ආරම්භ කරන්නේ. ඒ සම්මසන ඥාණයෙන් ආරම්භ කරන විදර්ශනාව උදයබ්බේ ඥාණය භංග ඥාණය දක්වා වැඩෙනවා. ඒ බංග ඥානයත් එක්කම ඒ යෝගාවචරයට දැනෙනවා මේ සියල්ලක්ම සංස්කාරයි කියලා. හේතුව තමයි අපි දැන් මුලින් නාම රූප කියලා නම් යොදාගත්තා. මේවා ස්කන්ධ නම් යොදාගත්තා. මේ ආයතනක නම් යොදාගත්තා. නම් යොදාගෙන තමයි නමින් හඳුනාගෙන තමයි අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරේ උපාදිතී බංග දකිමි. නැවත උද්‍යප්පේ ඥාන අවස්ථාවේදී හට ගැනීමයි බිඳීමයි දෙකම අපි දකිනවා. බංග ඥානයේදී බිඳීම විතරක් දකිනවා. ඉතින් ක්‍රමක්‍රමයෙන් මේ විදර්ශනා ඥාන මුහු කරා යන විට මේ යෝගියාට අර නංගන් වශයෙන් යොදාගත්ත සම්මුතිය පවා බිඳිලා යනවා. අවසානයේ දකින්නේ මේ සියලු සංස්කාරයෝකින් දැක්ම විතරයි. සියලු සංස්කාරයන්ගේ ස්වභාවය විතරයි දකින්නේ. ඒ සියලු සංස්කාරයන් පොදුවේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකිනකොට තමයි ඒ යෝගියාට ඒ සංස්කාරයන්ගේ අසුබය ප්‍රකට වන්නේ. අන්න ඒකට අපි කියන විදර්ශනා අසුබය කියලා. ඒ විදර්ශනා අසුබය ප්‍රකට වෙන නිසා තමයි අර භංග ඥාණයෙන් පස්සේ භය ඥාණය ඇවිල්ලා භය ඥාණයෙන් පස්සේ ආදීනව නිබ්බිදාදී ඥාන ප්‍රකට වන්නේ ඒ විදර්ශනා අසුබය ප්‍රකට වෙනකොටයි. එහෙමනම් අපි තේරුම් කරගත යුතුයි තථාගතයන් වහන්සේ අපට අසුභ භාවනා කර්මස්ථාන තුනක් දේශනා කර වදාරා එකක් තමයි සවිඥානික අසුබය දෙවන අවිඥානික අසුබය තුන්වැන තමයි විදර්ශනා අසුබය එහෙමනම් විදර්ශනා අසුබය කියන කර්මස්ථානේ දියුණු කරගන්නට නම් සාමාන්‍ය කෙනෙකුට පුළුවන් කමක් නැහැ සාමාන්‍ය ජීවිතේ අනිවාර්යෙන්ම බංග ඥානෙ දක්වා හෝ ඒ විදර්ශනා ඥාන දියුණු කරගත යම් යෝගාවචරයෙක් ඉන්නවනම් අන්නේ යෝගාවචරයාට තමයි මේ විදර්ශනා අසුබය ප්‍රකට කරගන්න පහසු වන්නේ නමුත් ඒ භාවනා යෝග්‍යා මුල් අවස්ථාවේදී සම්මසන ඥාන අවස්ථාවන්හිදී පවා අසුභයි අසුභයි කියලා මේ සංස්කාර මෙනෙහි කරාට ඒ බලවත්සේ ප්‍රකට වන්නේ භංග ඥාණයෙන් පසුව. ඒක නිසා අපි තේරුම් කරගත යුතුයි මේ නව සීවතික භාවනාවත් ඇවිදින් විදර්ශනාවට බරව දේශනා කරපු කර්මස්ථානය. ඒ බව බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ මේ මාත්‍රිකා පාඩ තුනේ. දැන් එහෙමනම් බලන්න යම්කිසි යෝගියෙකුට මේ නවසීවතික භාවනාව කරන්න කැමති නම් Taman මීට පෙර මృత ශරීරයක් අරමුණු කරගෙන මරණානුස්සති භාවනා වඩලා තියෙනවනම් ගොඩක් පහසුයි. ඒ කියන්නේ මරණානුස්සති භාවනා ප්‍රගුණ කරන්නේ කොහොමද කියන එකත් මම කෙටියෙන් මතක් කර දෙන්නම්. යම්කිසි යෝගියෙක් Taman මරණානුස්සති භාවනා වඩන්න කැමති නම් Taman ජීවිතයේ දැක තිබෙන ස්වභාවික මරණයක් අරමුණු කරගන්න. ඒ කියන්නේ ස්වභාවික මල කඳක්. ඒ ස්වභාවික මල කඳක් අරමුණු කරගෙන විරූපී වී තිබෙන මල කඳක් අරමුණු කරගෙන ඒ මල කඳ ඉදිරියේ තමන් ඉන්න ආකාරය අරමුණු කරගනිමින් ජීවිතය අනියතයි කියන තමන්ගේ ජීවිතයේ අනියත භාවයත් මරණය නියතයි කියද්දී අර ස්වභාවික මරණය නියත භාවය අරමුණු කරන්න. ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි එසේ මරණය නියතයි මරණය නියතයි කිය කියා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් හිත සමාධිගත වෙනකොට අර විරූපී දකින මලකඳ ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් තමන්ගේ සමාධියට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ සමාධියෙන් දකින්න පටන් ගන්නවා. එසේ දකිමින් දකිමින් ඉන්න වෙල විරූපී වෙලා මේ මලකඳ ප්‍රකට වෙන්න පුළුවන්. එසේ විරූපී වී මලකඳ ප්‍රකට වෙන අවස්ථාවේදී බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සමහරක් විතර බිය තැති ගැනීම ඇති වෙන්න පුළුවන්. එහෙම වුණොත් Taman සමාධියෙන් වැටීමක් වෙනවා. ඒක නිසා නැවත නැවත යෝනිසෝ මනසිකාරය බලවත් කරගෙන මේ ජීවිතවල ස්වභාවය මෙහෙමයි කිය ආදීනෝ මෙනෙහි කරමින් නැවතත් ඒ මරණානුස්ති භාවනාවෙන් හිත සමාධිගත කරගත්ත කෙනෙක් ඉන්නවා නම් ඒ මරණයේ ස්වභාවය ප්‍රකට කරගත්තාට පස්සේ තමන්ගේ මృత ශරීරය තමන්ට දකින්න පුළුවන්. ඒ කියන්නේ බාහිරින් අරමුණු කරගත්ත මලකඳ අරමුණු කරගෙන මරණය නියතයි කියලා මෙනෙහි කරමින් ඒ මරණය දැක්කට පස්සේ තමන්ගේ මරණයත් ඒ හා සමානයි කියලා මෙනෙහි කරනකොට තමයි අන සමහරක් යෝගීන්ට තමන්ගේද මලකඳ ප්‍රකට කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක නිසා තම නවසීවතික භාවනාවේදී සෝ ඉමමේව කාය උපසංහරති දේශනා කරන්නේ. ඒ කියන්නේ තමන්ගේ කයත් ඒ හා සමානයි කියලා ගලපන්න උත්සාහවත් වෙනවා. එහෙමනම් මරණානුසති භාවනාවේදී ඒ මృత ශරීරයේ දකින් අවස්ථාවේදී තමන් හිතනවා මගේ මරණයත් මේ හා සමානයි කියලා අරමුණු කරගනිමින් මරණය නියතයි මරණය නියතයි කියලා මෙනෙහි කරනකොට තමන්ගේ මලකඳ පවා තමන්ට ප්‍රකට කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඇතම් යෝගීන්ට ප්‍රකට වෙනවා ඇතම් යෝගීන් දකිනවා තමන්ගේ මරණය කෙසේ සිද්ධවන්නේද කියලා. ඒක ඉතින් තාම ගැඹුරු සමාධියක් තිබෙන භාවනා යෝගී වික්ෂුන් වහන්සේ නමකට හෝ ගෘහස්ත පින්වතෙකුට පමණයි තේරුම් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ අවබෝධ කරගන්න වටහා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් මෙසේ මරණානුසති භාවනා දියුණු කරගත්ත කෙනෙක් ඉන්නවනම් එයාට ඉතාමත්ම පහසුයි ඒ ස්වභාවික මලකඳක් අරමුණු කරගෙන ඒ මලකඳ එක් දවසක් හෝ දවස් දෙකක් හෝ දවස් තුනක් ඉක්මවගේ මලකඳක් නම් ඒ මලකඳේ ස්වභාවය දකින්න ඉදිමීගේ මලකඳක් කියලා. ඒවන් අවපහැවට පත්වෙච්ච මල කඳක් කියලා අරමුණු කරනවා. ඒ වගේම තමයි ඇස් වලින්, කන් වලින්, නාස් වලින්, කටින් මේ ශරීරයේ හැම තැනින්ම ඒ ඕජාව ගලන ආකාරය බලනවා. එසේ දකිමින් දකිමින් ඉන්න අවස්ථාවේදී එය අසුබයි අසුබයි අසුබයි කියලා හොඳට මෙනෙහි කරනවා. එසේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් තමන්ගේද ශරීරය හා සමානයි කියලා අසුබේ මෙනෙහි කරනවා. එසේ අසුබේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මේ යෝගී යන විට අර ආධ්‍යාත්මික බාහිර වශයෙන් අසුබේ මෙනෙහි කරනවා. නැවත නැවත මේ අසුබේ ප්‍රකට වෙනවත් එක්කම මේ මృత ශරීරයේ පිහිටි පටවියාපෝ තේජෝ වායෝ කියන මේ ධාතු කොටස් ප්‍රකට වුණොත් එහෙම ඒ තුල පිහිටි ඒ සුද්දාශ්‍රක ප්‍රකට වෙනවා. ඒ වගේ මృత ශරීරයේ බැඳලා ඉන්න ඒ කෘමීන් ඒ වගේම පණුවන් වෙන සත්තුන්ගේ රූප කලා ප්‍රකට වෙනවා. එතනදී තේරුම් කරගන්නවා ඒ කර්මයෙන් හටගත්ත රූප ඒ පණුවන් තුළ පවතිනවා. ඒ වගේම චිත්තයෙන් හටගත්ත රූප ඒ පණුවන් තුළ පවතිනවා. ඍතුවෙන් ආහාරයෙන් හටගත්ත රූප ඒ පණුවන් තුළ පවතිනවා. මේ මృత ශරීරයේ පුරාවට සුද්දාෂ්ටක රූප කලාව පවතින උතුජ රූප කියලා තේරුම් කරගන්නවා. ඒ සියල්ලක්ම ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඇතිව ඇතිව නැතිවෙන ස්වභාවය දකිමින් මෙනෙහි කරගන්න අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් මෙනෙහි කරනවා අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා ඒ සියල්ල රූප කලාප වශයෙන් දකිමින් දකිමින් මෙනෙහි කරනකොට ඒ රූප කලාපයන්ගේ හට ගැනීම දකින උදේ වශයෙන් ඒ වගේම හටගත් රූප කලාපයන්ගේ බිඳීම භංග වශයෙන් දකිනවා ඔය විදිහට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අර සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ උගන්වන ආධ්‍යාත්මික බාහිර උදේවය කියන මේ අවස්ථාවන්ටපත් වෙලා අවසාන විදර්ශනා ඥාන ඊටමත් තීක්ෂණව බලවත්ව ඒ යෝගාවචරය දියුණු කරගන්නවා. ඉතින් පළවෙනි ආකාරයට කියන මේ සීවතිකය හොඳට ප්‍රගුණ කරගත්ත කෙනෙක් ඉන්නවා නම් ඒ ඒ ප්‍රගුණ කරගත්ත යෝගාවචරය දෙවෙනි භාවනාවට හිත යොමු කරගන්නවා. එහෙමනම් බලන්න මේ දවස් දෙකක් තුනක් ඒ මරණයට පත්වෙච්ච මృత ශරීරය නිකම්ම සොහනකට විසි කරලා තියෙන විට කාකේහිවා කජ්ජමානං කුලලේහිවා කජ්ජමානං ආදී දේශනාවේ සඳහන් කරනවා ඒ නොයෙක් කපුටන් විසින් ගිජු ලිහිණියන් විසින් ඒ වගේම සිවලුන් සුනකියන් විසින් নানা ප්‍රකාර සත්තු විසින් කන මේ කකා කකා යන මේ මృత ශරීරය දකිනවා එතකොට බලන්න මේ මృత ශරීරය ක්‍රමක්‍රමෙන් කෑලි කෑලට කැඩි කැඩි කැඩි කැඩි යනවා එක එක සත්තු ඇවිදී මේ කෑලි කඩනවා. ඒවා කෑලි කනවා. ඉතින් හැමතැනම විසිරවනවා. මෙන්න මේ ස්වභාවය දකිමින් දකිමින් මේ සියල්ලක් අසුබයි අසුබයි අසුබයි කියලා මෙනෙහි කරනවා. එසේ අසුබයි කියලා මෙනෙහි කරමින් යම් දවසකදී මගේ ශරීරයත් මේ හා සමානයි කියලා අන තමන්ගේ ශරීරයත් උපමා කරගෙන ඒ ශරීරය තුළද පිහිටි අසුබේ මෙනෙහි කරනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ යෝගාවචරයා නැවත නැවතත් දෙවන සීවතික භාවනාව දියුණු කරගන්නවා. එසේ අසුබය වඩලා වඩලා එසේ දියුණුවක් ලැබුණාට පස්සේ තුන්වෙනි පියවර වෙත හිත යොමු කරගන්නවා. කැටිය මතක් කරගන්නවා නම් අට්ටි සංකලිකං සමන්ස ලෝහිතං නහාරු සම්බන්ධක්. ඒ කියන්නේ මේ මృత ශරීරයේ තුල අට්ටි සංකලිකං මේ ඇට සැකිල්ලකින් බැඳිලා තියෙන මේ ශරීරය සමංස ලෝහිත මාංශ සහිත ලේ සහිත නහර වලින් බැඳිච්ච ශරීරයක් ප්‍රකට වෙනවා. මොකද මේ සත්තු නොඑක් ආකාරයෙන් කකා යන අවස්ථාවේදී අර මස් වැදලිත් එක්ක මස් කෑලිත් එක්ක ලේත් එක්ක නහරත් එක්ක බැඳිලා දෙවන මේ ඇටසැකිල්ල හොඳට පේන්න පටන් ගන්නවා. එසේ හොඳට දකිමින් හිසේ ඉඳලා පාදාන්තය දක්වා දකිමින් පාදාන්තය පටන් හිස දක්වා අරමුණු කරමින් සියල්ල අසුබයි අසුබයි අසුබයි කියන මේ යෝගාවචරයාට වඩන්න පුළුවන්කම ලැබෙනවා. එසේ නැවත නැවතත් ප්‍රගුණ කරමින් ප්‍රගුණ කරමින් අර මුලින් කිව් ආකාරයට ඒ විදර්ශනා පැත්තට දියුණු කරගන්නව නම් දියුණු කරගෙන ඉවර වෙලා නැවතත් මේ යෝගාවචරයා ඊළඟ පියවර වෙත හිත යොමු කරගන්නවා. නිම්මංස ලෝහිත මක්කිත්තං නහාරු සම්බන්ධ මේ මස් වලින් සියල්ලක් ගෙලවිලා ගිය ලේ ගෑවිලා තිබෙන මේ නහර සම්බන්ධ වෙලා තිබෙන මේ ඇටසැකිල්ල සමකොටස දකිනවා. දැන් එහෙමනම් බලන්න එක එක සත්තු ඇවිදින් දවසින් දවස දවසින් දවස යනකොට මේ ශරීරයේ මාංශ ඉවත් වෙලා යනවා. මේ මාංශ ඉවත් වෙනකොට අර මාංශ වල තිබෙන ලේ ගෑවිලා තිබෙන ඒ වගේම නහර වලින් බැඳිලා තියෙන ස්වභාවය සමග මේ ඇටසැකිල්ල දකිනවා. එසේ දකිමින් දකිමින් මේ සියල්ල අසුබයි අසුබයි කියලා හොඳට නුවණින් මෙනෙහි කරනවා. නැවත නැවත මෙනෙහි කරනවා. තමන්ගේ ශරීරයත් ඒහා සමානයි කියලා මෙනෙහි කරනවා. නැවත මොකද කරන්නේ ඊළඟ පියවරට හිත යොමු කරගන්නවා නම් අපගත මංස ලෝහිතං නහාරු සම්බන්ධං එහෙමනම් මේ මස් වලින් ලේ වලින් වෙන් වෙලා ගිය ඇට වලින් පමණක් බැඳලා තිබෙන මේ වැල් වෙලාගත් දර කැලක් වගේ මේ මෘදු ශරීරය දකිනවා සම්පූර්ණ මේ ඇට කැබලි මේ නහාර වලින් වෙලාගෙන තියෙන ආකාරය. ඉතින් එහෙමනම් බලන්න මේ යෝගාවචර තවත් දවසක් දෙකක් එක දිගට මේ අසුබේ දිහා බලමින් බලමින් ඉන්නකොට নানা ප්‍රකාර සත්තු විසින් මේ මృత ශරීරයේ පිහිටි මස් ලේ සියල්ලක් නැති වෙලා යනකොට නහර වලින් මේ ඇට කැබිලි සියල්ලක් එකට බැඳිලා තියෙන ආකාරය දකිමින් හොඳට මෙනෙහි කරනවා. එසේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් නැවත නැවත අසුබ කියලා මෙනෙහි කරනකොට හිත ගැඹුරට ගැඹුරට බැස ගන්නවා. හිත සමාධිගත වෙනවා. අවසානයේදී ඊළඟ පියවර වෙත හිත යොමු කරගන්නකොට අට්ටිකානි අපගත සම්බන්ධානි නානා දිසාසු වික්කිතානි අන්න බලන්න මේ ශරීරයෙන් අර නහර වලින් වෙන් වෙලා ගිය ඇට කැබලි එක එක තැන්වල විසිරීලා තියෙන ආකාරය දකිනවා ඒ සී සට්ටක හිස් කබල ඒ වගේම අත්පා ඇට කොඳු ඇට ඒ වගේම පා ඇට ඒ වගේම නලල් ඇට ඒ වගේම උකුල් ඇට নাනා ප්‍රකාර මේ ඇට කැවිලි වෙන් වෙලා වෙන් වෙලා වෙන් වෙලා හැමතැනම විසිරීලා තියෙන ආකාරය දකිනවා. එසේ දකිමින් දකිමින් ඒ සියල්ලක්ද අසුබයි අසුබයි කියලා නුවණින් මෙනෙහි කරනවා. අර බුදුරජාණන් වහන්සේම දේශනා කරපු සූත්‍ර දේශනාවන් තිබෙනවනේ. එක සත්වයක එක කල්පයක් තුල ඉපදිලා මැරුණු අවස්ථාවන්හිදී ඇට කැබල එකතු කරා නම් වේපුල්ල පර්වතේ අතර විශාල ඇටකටු කන්දරාවක් එකතු වෙනවා. එහෙමනම් බලන්න මේ ශරීරයේ මොනතරම්ද මේ මස් වලින්, නහර වලින්, ලේ වලින් තියෙන මේ ශරීර සියල්ලක් වෙන් වෙලා වෙන් වෙලා ඇට කැබිලට එකතු වුනහම පුංචි බෑග් එකකට ගන්න පුළුවන් ස්වල්පයක් තමයි මේ ඇට කැබිලි තිබෙන්නේ. එහෙමනම් මෙන්න මේ අවස්ථාව දක්වා හිත දියුණු කරගන්න ඒ තැන්වල විසිරලා විසිරලා තිබෙන මේ ඇට දිහා බලමින් ඒවාර නම් යොදමින් නම් හඳුනා ගනිමින් ඒ සියල්ලක් එකින් එකට එකින් එකට අසුබයි අසුබයි කියලා මේ යෝගාවචරය මෙනෙහි කරනවා. එසේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් එහෙමනම් නැවත නැවතත් මේ යෝගාවචරය ඊළඟ පියවරට හිත යොමු කරගන්නකොට දකිනවා අට්ටිකානි සේතානි සංකවන්න සම්භාන ඒ කියන්නේ මේ අට සියල්ලක්ම සුදු පාටයි. හරියට ගත්තොත් මේ සුදු පාට වෙච්ච සංකවැනි ආකාරයට එහෙනම් හක්ගෙඩියක් මේ ආකාරවලට සුදු වෙලා එකින් එතැන් වල අවපැහැවෙමින් සුදු බවට පත් වෙමින් තිබෙන ආකාරය දකිනවා. එහෙමනම් මේ ඇට කැබලි සියල්ලක්ම ඒ කෑලි කෑලි එක එක තැන් වල විසිරිලා විසිරිලා අර සුදට හුරු භාවයෙන් නැත්නම් සුදු පාටට ප්‍රකට වන ආකාරය දකිමින් ඒ සියල්ලක්ද අසුබයි අසුබයි කියලා මෙනෙහි කරගන්නවා. එසේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඉන් අවස්ථාවදී සමහරක් වෙලාවට සති ගණන් මාස ගණන් ඒ වෙනුවෙන් හිත යොමු කරගන්නවා. එසේ යොමු කරගත්තාට පස්සේ නැවත කාලයක් තිස්සේ මේ භාවනා කරමින් මේ යෝගාවචර අරමුණු කරගන්නවා. කුංච කිතානි තේරෝ වස්සිකානි අන්න බලන්න අවුරුද්දක්ම ගෙවිලා ගිය මේ ඇට කෙවිලි සියල්ලක්ම ඒ තැන්වල කෑලි කැබලි කැඩිලා කැඩිලා වෙන් වෙලා වෙන් වෙලා තියෙන ආකාරය දකිනවා. එසේ දකිමින් නැවත නැවතත් මෙනෙහි කරගන්නා පූතිනි චුන්නක ජාතානි ඊ타ත්ම පිළිකුල් භාවයෙන් යුක්තව කුඩා කුඩා කැබලට කැඩිලා විසිරලා තියෙන ආකාරය දකිනවා එහෙමනම් බලන්න යම්කිසි යෝගාවචරයේකට මේ කියන නවසීවතිකය පියවරෙන් පියවරට මෙනෙහි කරන්න ඕන නම් අතීතයේ ස්වාමින් වහන්සේලා සොහනක් වෙත ගමන් ගත්තා ඒ ස්වභාවික මලකඳක් අරමුණු කරනවා පළවෙනි දවසේ දෙවෙනි දවස තුන්වෙනි දවස අනුපිළිවෙලින් දවසින් දවස ගමන් කරමින් ගමන් කරමින් ඒ මලකඳේ ස්වභාවය සහ ඒ විකාරවන ආකාරය දකිමින් මෙනෙහි කර ගන්නට යෙදුණා. නමුත් අද වර්තමාන වෙනකොට අපට ඒ ආකාරයේ මලකඳක් දකින්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපි කෙසේද මේ නවසීවතික භාවනා වැඩි යුත්තේ කියන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මුලින් මතක් කරන්නේ මරණානුස්සති භාවනාව හොඳට ප්‍රගුණ කරගත්ත කෙනෙක් ඉන්නවා නම් එසේ ප්‍රගුණ කරගත කෙනෙකුට ඒ ස්වභාවික මලකඳක් අරමුණු කරගෙන ඒ මලකඳේ ස්වභාවය අරමුණු කරගෙන පියවරෙන් පියවරට තමන්ගේ චිත්ත ශක්තියෙන් ඒ මృత ශරීරයේ වෙනස් වන ආකාරය දකින්න පුළුවන්. අනුපිළිවෙලින් දකින්න පුළුවන්. ඇතම් කෙනෙකුට එසේ දකින්න බැරි නම් අපි දැන් අද වර්තමානයේ දකිනවා ඒ නවසීවතික භාවනා කොටස් එක එකන පින්තූර වශයෙන් සකස් කරලා ඒව ඇඳලා හෝ යම් ආකාරයකට දකින්න පුළුවන්. එවැනි ස්වභාව එවැනි රූප හෝ අපි දැකලා ඒ රූපයක් අරමුණු කරගෙන ඒ රූපයේ ස්වභාවය අරමුණු කරගෙන ඒ සීවතික සංඥාව අරගෙන ඒ සියල්ලක් අසුභ වශයෙන් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් තමන්ගේ කයත් එක්ක සම්බන්ධ කරගෙන කාලයක් වඩනකොට ප්‍රගුණ කරගන්නකොට මේ යෝගාවචරයාට මේ සියල්ලක්ම ප්‍රකට කරගන්න පුළුවන්. එහෙමනම් අපි තේරුම් කරගත යුතුයි මෙතනදී මේ අට්ටික සංඥාව දක්වා හිත යොමු වුණොත් දැන් යම්කිසි වෙලාවකදී බලන්න අට්ටිකානි, සේතානි කියන විට සුදු පාට ඇට කැබිලි දකිනවා. ඒ සියල්ලක්ම සුදෝසුදුවට ප්‍රකට වන ආකාරය දකිනවා. එහෙනම් මේ සුදු පාටවලට ඇට සැකිලි දකින අවස්ථාවේදී ඒ ඇට සියල්ලක් අට්ටි අට්ටි අසුබයි අසුබයි අසුබයි කියලා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් යනකොට තමයි ඒ අසුබ සංඥා හිතට වැඩෙන්නේ. සමහරක් යෝගීන් ඉන්නවා එසේ විසිරලා තිබෙන ඇට කැබිලි එකතු කරමින් හිතෙන් එකතු කරමින් එහි තිබෙන වර්ණයේ සුදු පාටනේ ඒ සුදු පාට වර්ණය අරමුණු කරගන්නවා අර හිස් කබල ප්‍රධාන කොටගත් ඒ ඇට කෙවිලි වල පිහිටි සුදු පාට වර්ණය ඕදාත ඕදාත ඕදාත කියන මෙනෙහි කරන අවස්ථාවන්හිදී ඒ යෝගියාට ඕදාත කසර නිමිත්ත පහල කරගන්න පුළුවන් අවස්ථාවක් තිබෙනවා ඒ බව අට කතාවන්හි අපට අර්ථ විග්‍රහ කර දෙනවා එහෙමනම් තේරුම් කරගත යුතුයි යම්කිසි කෙනෙකුට මේ සවිඥානිකයේ ශරීරයේ පිහිටි ඇටසැකිල්ල හෝ අවිඥානික මృత ශරීරයක පිහිටි ඇටසැකිල්ලක් හෝ අරමුණු කරගෙන ඒ ඇටසැකිල්ලේ පිහිටි සුදු පාට වර්ණය අරමුණු කරගෙන ඕදාත ඕදාත කියලා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අසුබය වශයෙන් මෙනෙහි කරන්නේ නැතිව ඕදාත කසන නිමිත්තක් වශයෙන් පවා ප්‍රකට කරගන්න පුළුවන් ආකාරයත් බුදුරජාන් වහන්සේගේ දේශනාවට අනුව අට කතාවන්හි විස්තර කර තිබෙන ආකාරය තේරුම් කරගන්න පුළුවන්. නැවතත් එහෙමනම් මේ නව ජීවිතයේ වෙත හිත යොමු කරගන්නව නම් යම්කිසි කෙනෙකුට මේ භාවනාව කරගෙන යන අවස්ථාවන්හිදී තමන්ට බියක් ඇති වෙනවනම් තැති ගැනීමක් ඇති වෙනවනම් බාධාවක් පැමිණෙනවනම් ඒ සියලු බාධාවන් ජය ගන්නට යෝනිසෝ මනසිකාරය හොඳට හිත තුළ පිහිටුවා ගන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි මේ මම දකින්නේ භාවනාවෙන් දකින්න අරමුණක් ඒ වගේ මේ කයේ ස්වභාවය කයේ ආදීනව කියලා අර බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍ර දේශනාවේදී පෙන්වා වදාළ ආකාරයට මේ කයේ ආදීනව මෙනෙහි කරන්නට ඕනේ ආදීනව මෙනෙහි කරලා මේ මෙනෙහි කරමින් මේ කයේ අසුබය මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මේ තුල පිහිටි මමත්වය තමන් යටපත් කරගෙන තියෙන්න ඕනේ ඒ වගේ මගේ කියන සංඥාව නැත්නම් මම මගේ මගේ ආත්මය කියන මේ සංඥාව අපේ මේ ශරීරයත් එක්ක යම් තාකල් තියෙනවද ඒ තාකල් අපට මේ නවසීවතික භාවනාව ප්‍රගුණ කරගන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේ මృత ශරීරයක් හිතෙන් දකින්න පුළුවන්කමක් නැහැ. මృత ශරීරයක් දකිනවා නම් ඒ සෑම අවස්ථාවකදීම තමන් බුද්ධිමත්ව තේරුම් කරගත යුතුයි, බුද්ධිමත් වටහාගත යුතුයි. මේ තමයි ශරීරයේ ස්වභාවය මිස වෙනත් දෙයක් නෙමෙයි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට බොහෝ සූත්‍ර දේශනාවන්හිදී මේ කයේ ආදීනෝ පෙන්වා දුන්නා. දැන් බලන්න සමහරක් තැන්වලදී ගත්තොත් එහෙම නිරන්තරයෙන් මේ කයේ අසුබේ බලන්න කියනවා. දැන් උද්දං අදෝකේස මත්තකා තචපරියන්තං ආදී තැන්වලදී දේශනා කරන්නේ හිසේ පටන් මේ පාදාන්තයේ මේ සමෙන් වැහිලා තියෙන මේ ශරීර කූඩුවේ අභ්‍යන්තරය අපට පේන්නේ නැහැ. අභ්‍යන්තරේ නොපෙනුනත් පින්වතුනි බාහිරෙන් අපට දකින්න පුළුවන් මේ කය අසුබය. දැන් බලන්න කන් වලින් කලාඳුරු ගලන හැටි, ඇස් වලින් කබ කඳුළු ගලන හැටි, සෙමසුටු ගලන හැටි, ඒ වගේ දාඩිය, මල මූත්‍රා වැగిරෙන හැටි, ඒ වගේ වරුණ තෙල් වැగిරෙන හැටි. මේ නව දොරටුවකින් අසෝචි වැగిරෙන ආකාරය දකිමින් දකිමින් මේ යෝගාවචරයාට නිතර නිතර මේ කයේ අසුබය බලන්න පුළුවන්. ඒ වගේ මේ කයේ පිළිකුල බලන්න පුළුවන්. මේ අසුබය පිළිකුල දකිමින් දකිමින් හොඳට හුරුවක් තියාගෙන මේ කය ගැන තියෙන මේ මමත්වය තණ්හා දිට්ඨි මානස බැඳගත මේ ප්‍රපංච භාවයෙන් තමන් හිත ඈත් කරගෙන තියෙන තරමටයි පහසු වෙන්නේ මේ භාවනාව දියුණු කරගන්නට. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාරන බොහෝ සූත්‍ර තිබෙන අර්ථ තමයි මේ කයේ ස්වභාවය දකින්න කියලා. ඒ වගේම මේ කය සකස් වෙලා තිබෙන්නේ රත්තරන් රිදී මුතුමැණික් ආදී වටිනා වස්තුන්ගෙන් නෙමෙයි. මේ කය සකස් වෙලා තිබෙන්නේ කෙස්ලොම් නියදත් ආදි කොට ඇති කොනප කොටාසයන්ගෙන් කියන එක අවිබුද්ධිමත් තේරුම් කරගත යුතුයි. එසේ නොයෙක් කාරණාවන් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් තමන්තුරු චිත්ත ශක්තිය ඇති කරගෙන චිත්ත සමාධි චිත්ත බලය ඇති කරගෙන තමයි මේ නවසීවතික භාවනාවට හිත යොමු කරගන්නට ඕනේ. එසේ නවසීවතික භාවනාවට හිත යොමු කරගන්න අවස්ථාවේදී පුළුවන් තරම් තමන් හිතේ වික්ෂිප්ත භාවය අඩුවන හැටියට කාමච්ඡන්ද නීවරණ නූපදින ආකාරයට හිත සකස් කරගන්නට ඕනේ. ඒ වගේම පිරිමි කෙනෙක් කාන්තා මලකඳක් අරමුණු කරගෙන මේ අසුභ භාවනා වඩනවා නම් ඒ තුලින් තමන් සිත රාගසිතවිලි පහළ වෙන්න පුළුවන් හිත සමාධින් වැටෙන්න පුළුවන් ඒක නිසා කාන්තාවක් පිරිමි කෙනෙක්වත් පිරිමි කෙනෙක් කාන්තා මලකඳක්වත් නොබලා තමන්ට ගැළපෙන නැත කාන්තාව කාන්තා මලකඳක් පිරිමි කෙනෙක් පිරිමි මල කඳක් අරමුණු කරගෙනයි මේ කියන සීවතික භාවනාව අසුබ භාවනාව වඩන්නට ඕනේ. මේ අසුබ භාවනාව ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරන යන අවස්ථාවන්හිදී යම් යම් තැන්වලදී Tamanට සුබයි කියලා හෝ ලස්සනයි කියලා හෝ ප්‍රකට වෙනවා යම් තැනකදී අන්නේ තැන්වලදී හිත හොඳට තේරුම් අරගෙන ඒවා සුබයි සුබයි කියලාවත් ලස්සනයි ලස්සනයි කියලාවත් මෙනෙහි කරන්න යන්න එපා. එසේ මෙනෙහි කරන්න ගත්තොත් වෙන්නේ කාමච්ඡන්ද නීවරණේ වැඩෙනවා හිතේ සමාධිය වැටෙනවා ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කිසිම වෙලාවක මේ දකින මృత ශරීරය සුබ නිමිත්ත වශයෙන් ගන්න එපා සියල්ලක් අසුබ නිමිත්ත වශයෙන් ගන්න කියලයි අර බාතිකාවේ රජතුමා රජකම් කරන කාලයේදී මේ රජතුමාට සිටියා දමිල අගබිසවක් මේ විසවට බොහොම රූමත් නිසා එක්තරා වයස්ගත භික්ෂුවක් බොහොම හිතෙන් ආදරය කරා බොහොම ලස්සනයි ලස්සනයි කියලා මේ දමිල බිසව ගැන ආස්වාද කරා. නමුත් පින්වතුනි කාලයක් යනකොට මේ දමිල බිසව හදිස්සියේ මරණයටපත් වෙනකොටත් මේ මృత ශරීරයේ අසුබය බලන්න ගිය භික්ෂුන් වහන්සේලා අතර වාසය කළ ඒ භික්ෂුන් වහන්සේ ඒ මృత ශරීරය දකින්නවත් එක්කම මේ දමිල කාන්තා මරණයටපත් වුණත් කොච්චර ලස්සනද කියලා සුබයි සුබයි කියලා තමයි අරමුණු කරන්නේ. ඒක නිසා අතීතයේ ස්වාමින් වහන්සේලා මල ගෙදරකට මලගමකට වැඩියත් වඩින්නේ අසුබයක් දකින්ට අසුබයක් දකින්ට කියලයි. එහෙමනම් අපි මృత ශරීරයක් දකින හැම අවස්ථාවකදීම එය ලස්සනයි කියලාවත් ප්‍රියයි කියලාවත් ප්‍රිය මනාපයි කියලාවත් සුබ අරමුණක් පිට ගන්න සුදුසු නැහැ. හැම වෙලාවකදීම අසුබයි අසුබයි කියලා අරමුණු කරන්නට ඕනේ. එහෙමනම් එය අසුබයක් අසුබයක් වශයෙන් දකිමින් දකිමින් හිතට හොඳට හුරුවක් තියෙන යෝගියෙකුට විතරයි පුළුවන්නේ මේ අසුබ සංඥාව ගැඹුරෙන් දියුණු කරගන්නට. එහෙමනම් මේ අසුබ සංඥාව දිනු කරගෙන යන අවස්ථාවන්හිදී තමන් හිතට බාධා කරන කෙලෙස් තියෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඒ බිය ඇති වෙනවත් එක්කම ගැටීමක් ඇති වෙන්න පුළුවන්, ද්වේෂය ඇති වෙන්න පුළුවන්, ව්‍යාපාද ඇති වෙන්න පුළුවන්. මේ ව්‍යාපාද නීවරණ යටපත් වෙන හැටියට තමන් හිත ශක්තිමත් කරගත යුතුයි. ඒ වගේම තමයි එක දිගට එකම අරමුණේ හිත පවත්වාගෙන යන අවස්ථාවේදී සිතට කම්මැලිකමක්, උකටලිකමක් එනකොට තීන මිද නීවර නැති වෙලා එපා වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදී පවා තමන් හිත පරිස්සම් කරගන්නට ඕනේ. ඒ වගේම එවැනි එවැනි භාවනා කර්මස්ථානයක් එක දිගට ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරන යනකොට අර එක එක වර්ගයේ එක එක ස්වභාවයෙන් ප්‍රකට වෙනකොට තමන්ගේ සිත උද්දච්චයට යන්න පුළුවන්. ඒ වගේ හිත විසිරෙන්න පුළුවන්, ඒ වගේ පසුතැවිල්ලටපත් වෙන්න පුළුවන්. ඒ සෑම අවස්ථාවකදීම තමන් පුළුවන් තරම් තමන්ගේ හිත අරමුණෙහිම සමාධිගත කරගන්නට ඕනේ වෙනත් වෙනත් සිතිවිලි වලින් නොදී. එහෙමනම් මේ භාවනා යෝගියා එවැනි අසුබ භාවනාවක් සීවතික භාවනාවක් ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරන යන අවස්ථාවන්හිදී හොඳට සිහිනුවන වැඩෙනවා කායානුපස්සන සතිපට්ඨානෙ වැඩෙනවා එහෙමනම් නිතර නිතර ඒ කය දිහා දකිමින් ඒ කිසිම වෙලාවක මృత ශරීරයක් දැක්කත් සුභයි සුභයි කියලා අරමුණු කරන්නේ නැහැ. ඒ සියල්ලක් අසුභයි කියලා අරමුණු කරන්නේ. එසේ අසුභයි අසුභයි කියලා අරමුණු කරමින් තමන්ගේද ශරීරය අසුභයි කියලා දකිනවා අසුභ වශයෙන් දකින මේ ශරීරයේ පිහිටි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතර සකස් වෙච්ච මృత ශරීරය කියලා දකිමින් ඒ මృత ශරීරයේ තුල පිහිටි රූප කලාප දකිමින් ඒ වගේ මේ මృత ශරීරයේ තුල ජීවත් වෙන පණුවන් දකිමින් ඒ පණුවන් නාම රූප වශයෙන් දකිමින් ඒ සියල්ලක් ද විදර්ශනා කර කුරුදු වෙනවා එසේ විදර්ශනා කරමින් මේ යෝගියා හැම වෙලාවකදීම දකිනවා මේක මృత ශරීරයක් මේක කයක් මේක අසුබ දෙයක් ඒ වගේම අනිත්‍ය දුක් අනාත්ම අසුබ වශයෙන් දකින්න පුළුවන් දෙයක් කියලා බුද්ධිමත් තේරුම් කරගන්නවා එසේ තේරුම් අර ගනිමින් මේ යෝගියා නිරන්තරයෙන්ම තමන්ගේ සිත නිස්සරණට පුරුදු කරගන්නවා. එහෙමනම් මේ ලෝකේ ආස්වාද කරන්න දෙයක් නැහැ කියමින් ආස්වාද කරගත දේ තුල පව ආදීනෝ දකිනවා. එහෙමනම් හැම වෙලෙම Taman දකින දකින හැම දෙයක් කෙරෙහිම ආස්වාද නොකොට ආදීනව දකිමින් දකිමින් හිත පුරුදු කරගන්නවා නම් තමයි පින්වතුනි අපේසිත නිස්සරණට යමු වෙන්නේ. එහෙමනම් නිස්සරණේ මුල් කරගත්ත නිස්සරණාධ්‍යාස පෙරටු කරගත්ත සිතින් මේ අසුභ භාවනා වඩමින් මේ යෝගාවචර ජීවිතය තව තවත් ශක්තිමත් කරගන්න පුළුවන් එහෙමනම් අපට තණ්හා දිට්ඨි මාන වශයෙන් බැඳිලා තිබෙන මේ සියලුම ආධ්‍යාත්මික වස්තු සහ බාහිර වස්තු, සවිඥානික අවිඥානික වස්තු මේ සියල්ලක්ම අත්හරින්මින් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ උත්තරීතර ධර්ම මාර්ගයට එකතු වෙන්න පුළුවන්. එහෙමනම් මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි ඒ අවසාන වශයෙන් කර්මස්ථාන 10ක් පෙන්වා දෙන මේ නව සීවතික භාවනා සම්බන්ධයෙන් කෙටියෙන් නමුත් මේ අනුශාසනාවකට සාවධාන වීම තුලින් අපි මේ ජනිත කරගත්තේ අප්‍රමාණ කුසල ස්කන්ධයක් පුණ්‍ය සම්භාරයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ සීවතික භාවනාව ගැන කෙටියෙන් නමුත් භාවනා උපදේශක් ලබා ගනිමින්, කමඨහනක් ලබා ගනිමින් ඒ තුල තමන්ගේ සිත පිහිටුවාගෙන දියුණු කරගන්න කුසලය දියුණු කරගන්න සමාධි බලය තමයි යම් දවසකදී මේ සියල්ලක්ම අත්හරින උත්තරීතර නිර්වාණයට උපකාර වන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ශාරීරිය දිහා දකිමින් දකිමින් මේ සියල්ලක් දුක්ඛ වශයෙන් දකින්ට මෙවැනි ශරීරයක් අපට සකස් කර දෙන්නේ పూర్ව භව තෘෂ්ණාවයි එහෙමනම් අතීත තෘෂ්ණාව අතීත හේතුවක් වශයෙන් දකින්ට එහෙමනම් වර්තමානයේදී අපි මේ ආස්වාද කරමින් ඇති කරගන්න තණ්හාව නිසාම තෘෂ්ණාව නිසා එකතු කරගන්න කර්ම බලයෙන් නැවත නැවත මතු සංසාරයක් නැත්නම් නැවත නැවත ආත්ම භාව සකස් කිරීමක් තමයි සිද්ධවන්නේ. එහෙමනම් ඒ සියල්ලක්ම නුවණින් තේරුම් අරගෙන මේ සියල්ලංගෙම නිදහස් වීම නිවන තමයි බුදුරජාන් වහන්සේ අපට පැහැදිලි කර දෙන්නේ. ඒ නිර්වාණය අවබෝධ කර ගැනීම ජායතු මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. එහෙමනම් මේ මృత ශරීරයක් අරමුණු කරගෙන දියුණු කර ගහවනාව තුළින් අපට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් අද දවසේදී ඔබ අප සැමදෙනා විසින් ධර්ම දේශනා කරමින් සහ ධර්ම ශ්‍රවණය කරමින් මේ තුලින් ඇති කරගත් සුතමේ ඥානෙ උපකාර කරගෙන භාවනාමය වශයෙන් හිත දියුණු කරගනිමින් යම්තා ප්‍රස් කරගන්නා කුසල ශක්තියක් වේද පුණ්‍ය සම්භාරයක් වේද ඒ සියලුම පුණ්‍ය ශක්තිය ධර්ම ශක්තිය හුදෙක් අපට මේ ලෞකික සැප සම්පත් විඳීම පිණිස නෙමෙයි උත්තරීතර ලෝකෝත්තර අමා මහ නිවන් අවබෝධයේ පිණිසයි කියන ධර්ම ප්‍රාර්ථනා සිතේ දරා ගනිමින් අද දවසේදී මේ ධර්ම දේශනාවට සාවධාන වෙමින් ඇති කරගත් කුසලානිසංස බලය ඒ ධර්ම දේශනා දායකාති දරුපින්වත් සෑම දිනාටත් එවැගේම ධර්ම ශ්‍රවණය කරගත් පින්වත් සෑම දිනාටත් මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වේවා තම තමන්ගේ නමින් මිය පරලොවගේ ඥාති වර්ගයාට නිවන් අවබෝධයේ පිණස හේතු වේවා දෙවියන් සයි සදේවක ලෝකයාටත් මේ උතුම් පුණ්‍ය ලාභය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්න උපනිශ්‍රේ වේවා අවසාන වශයෙන් අපට මෙලව ජීවිතත් පරලොව ජීවිතත් ආලෝකමත් කරගෙන අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කොට වදාළ පරම ගාම්භීර වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්න ලැබේවා කියන මේ ප්‍රාර්ථනාව සිතේ දරා ගනිමින් අපි දැන් පින් අනුමෝදන් කිරීමට සූදානම් වෙමු අවසාදෝස ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසට්ඨා ච භොම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භොම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක් රක්ඛන්තු ත්වං සදාති ධර්ම ශ්‍රවණාන් සංස බලෙන් සිරු දෙනාට ලොවේ ලෝතුරා සුව සැලසේවා සාදු සාදු සාදු කායානුපස්සනාව යටතේ නවසීවතික භාවනාව පිළිබඳව එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද ධර්මකීර්ති ශ්‍රී පූජ්‍යපාද දිගන සුගතවංශ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ සිදු කරන මෙම උතුම් වූ ශාසනික මෙහෙවර ඉදිරියටත් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා තුනුරුවනේ ආශිර්වාදේ සහ සියලුම දිවිරැක වරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු සාදු සාදු සාදු ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරිදායකත්වයක් ලබා ගැනීමට අමතන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ අපගේ ආගමික අංශයට දුරකථන අංකය 0112 69 71 දුරකථන අංකය 0112 69 71 40 සදහැවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි. අද